ජීවිතයට භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම කරුණක් මනාවට අවබෝධ කර ගැනීම සඳහා ඒ වෙනුවෙන් අද ඔබට මේ දේශනාව දිගහරින්නටයි සූදානම් වන්නේ අද දවසේ අපි පළමුවෙන්ම මේ ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාවෙන් සුපුරුදු පරිදි ආශිර්වාදේ කරමින්ම දේශනාව ආරම්භ කරමු කාලාන්තරයක් තිස්සේ ඔබට ධර්මයේ දේශනා කරන්නට මහත් වූ වීරියකින් කටයුතු කරපු ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාවේ දේශිකාණන් වහන්සේ පින්වත් බණ්ඩාරවේල අමිතානන්ද නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට අපි මෙත් සිතින් ආශිර්වාදේ කරමු උන්වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා කායික සුවය මානසික සුවපත් භාවය උන්වහන්සේට මෙම ධර්ම දානමේ පිණින් අනුමෝදන් වේවායි සාදු ප්‍රාර්ථනාවෙන් යුක්තව අදත් අපි මේ දේශනාව ආරම්භ කරමු. අද මේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ පැරිසියේ පදිංචි විජයලත් පතිරගේ චිත්‍රාණි රණසිංහ මහත්මිය ඇතුළු පින්වත් දරුවන් පිරිස. ඒ පින්වත් හැමදෙනාටම අද මේ ධර්ම දක්ෂිනාවේ ධර්මානුශාසනාවේ දායකත්වයෙන් ඒ ලබන ලද පින්වලින් අපි ධර්මානුශාසනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අදත් අපි මේ දේශනාව ආරම්භ කරමු. මම දන්නවා ඔබ හැමදෙනාම සූදානම් වෙලා සිටින්නේ මේ ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට ඔබ හැමදෙනාටම මේ දේශනාව ඉරිදා දේශනාව තුලින් ඔබට වෙනස්ම ආකාරයේ දේශනාවක් දේශනා මාලාවක් දේශනා කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ කාර්යභාරය වෙනුවෙන් අපට ඔබ දක්වන ප්‍රතිචාරය මං හිතනවා මේ දේශනා මාලාවේ ප්‍රතිඵලයක් හැටියට දකිනකොට අපට බොහෝම සතුටක් ඇති වෙනවා කියලා. අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව, දේශනා අප හිතන විදියට දැනට 9ක් 10ක් පමණ සිද්ධ කරලා අවසන් වෙලා තිබෙනවා. අදත් අපි අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවේ තවත් කොටසකින් මේ දේශනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. පින්වතුනි අපි ඔබට මෙහෙම ධර්මයේ දේශනා කරන්නේ ඔබට මේ ධර්ම කරුණුවල තිබෙන්නා වූ ඒ වටින කරුණෝ වටිනකමක් ඇතුව අවබෝධ කරවන්න ඕන නිසා. ඉතින් ඒ වෙනුවෙන් ලංකාවේ විශාල පිරිසක් පෙළ ගැසුණා. අපි දන්නවා net නාලිකාව වටා රොද බැඳගෙන සිටින net නාලිකාව වටා එක්රොක් වී සිටින ශ්‍රාවක පිරිස අතිවිශාලයි. ඒ පිරිස එකතු වෙලා මේ ධර්ම මාර්ගයේ කල්යාණ මිත්‍ර පිරිසක් හැටියට යන්න ලැබීම තවත් දක්වපු මහා භාග්යක් කොට අපට සලකන්නට පුළුවන්. ඉතින් අපි নিরතුරුවම බලාපොරොත්තු වෙනවා ඔබට ඒ ධර්ම කරුණු නිවැරදි ආකාරයට අවබෝධ කරවන්නට අපි වෙහෙස වී කටයුතු කරන්න. ඉතින් ඔබ ඒ වෙනුවෙන් සූදානම් වීම අපි බොහොම වටිනා දෙයක් හැට සලකනවා. මොකද මේ විදිහට දේශනා මාලාවක් ආරම්භ කරන්න ප්‍රධානතම හේතුව ගොඩක් දෙනෙක් කරන මැසිවිල්ලක් තමයි අනේ හාමුදුරනේ අපිට පාළි තේරෙන්නේ නැහැ. ධර්මයේ කියවන්න බෑ. නමුත් මේ කියවන්න බැරි තේරෙන්නේ නැති ප්‍රශ්නේ නොවේ තියෙන්නේ මේක පටන් ගන්න නැති එකයි. ඒ නිසාම තමයි මම මේ net නාලිකාවෙන් ඔබට ධර්මයේ කියවන්නට පටන් ගන්න, ධර්මය පුරුදු කරවන්නට පටන් ගන්න ඕන නිසායි මේ විදිහට මේ දේශනා මාලාව ඔබට දේශනා කරන්න සූදානම් වුනේ. අපි අග්ගන් සූත්‍රයේ මේ සාකච්ඡා කරනවා. යග්ගඤ්ඤ සූත්‍රයත් එක්කම සම්බන්ධ කරලා අපි සාකච්ඡා කරනවා තවත් වටින ආශ්චර්යමත් දේශනාවක් ඒ තමයි චක්කවත්ත සීනාද සූත්‍රය මෙයා අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවත් එකම එකටම සම්බන්ධ වෙන එක හැම හැම ධර්ම කාරණයක්ම එකට එක සම්බන්ධ වෙලා තියෙන්නේ නමුත් මේ බොහොම සමීපවම සම්බන්ධ කරන්න පුළුවන් දේශනා මාලාවක් අපි එක දිගටම ඔබට දේශනා කරනවා ඉතින් ඔබ මේවා සටහන් කරගෙන මේවා ලියාගෙන ඒවා හදාගෙන අපට බොහෝ දෙනෙක් ඇවිල්ලා පෙන්වනවා සමහර අපිට සීපත් කරනවා අපේ හාන්දුනේ අපි ලියාගෙන තියෙනවා ඔබ හන්සට පෙන්වන්න මේ ආදී වශයෙන් අපට බොහෝ දෙනෙක් සිහිපත් කරනවා. අපට නිරන්තරයෙන්ම net නාලිකාවේ ඒ සත්පුරුෂ කල්යාණ මිත්‍ර පිරිසක් අපට නිරන්තරයෙන්ම පෙන්වල දුන්නා. ඔවුන් යම් යම් තැන්වල පින්කම් සිද්ධ කරන අවස්ථාවන් වලදී ඒ තැන්වලදී ඔබ විසින් ඒ වෙනුවෙන් ප්‍රකාශ කරලා තිබෙන ප්‍රශංසාත්මක කරුණු අපි ඒවා බොහෝම ගෞරවයෙන් යුක්තව ධර්ම ගරුත්වයෙන් ඒවා බාර ගන්නවා මොකද මම මෙතනදී සිහිපත් කරන්නේ මේ දේශනා කරන දේශනාව ඔබ අවබෝධ කරගත්තාට මම හිතන්නේ මේක මගේ දක්ෂතාවයක් කියලා. මා හිතන්නේ පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙන ආශ්චර්යය එතනදී මම මට අවබෝධ වෙන්නේ. ඔබ භාග්‍යවතුන් වහන්සේගේ ඒ වටින ආශ්චර්යමත් දේශනාව ඔබ අවබෝධ කරගත්තු නිසා ඔබට ඒ සතුට ඔබට තේරෙන්නේ. අපි ඒ නිසාම තමයි මේක කොටස් වශයෙන් දේශනා කරන්න අදහස් කරගත්තේ. කොටසින් කොටස නවත්ත නවත්ත හරියට ටෙලි නාට්‍යයක් වගේ මේ බලන්න කතාවේ ලස්සන බුදුරජාණන් වහන්සේ වාසෙත් සාමණේරයන් වහන්සේට බාරද්වාජ සාමණේරයන් වහන්සේට මේ දේශනාවල් කරද්දී බලන්නේ එහි තිබෙන අපට අසාගෙන ඉන්නකොට හදවතේ මැවෙන චිත්ත රූප බණ බුදුරජාණන් වහන්සේගේ දේශනාවල් වල තිබෙන මහා ආශ්චර්ය ඒවා ඊළඟට උන්වහන්සේගෙන් උන්වහන්සේ පැනයක් විමසනවා. ඒ දෙපළගෙන් ඔබලාගේ අතීතයේ හිටපු ආගමියයි බණින් නැද්ද කියලා. ඒ වෙලාවේ වාසෙට්ට සාමණේරයන් වහන්සේ කියනවා සකසල බණිනවා පරිපූර්ණයෙන් බණිනවා. බලන්න ඒවා අපිට හදවතට දැනෙන හැටි. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ ඒ කාරණාව අහලා ඔවුන්ට පෙන්වලා දෙනවා. වාසෙට්ට ඔය බමුණු නුඹලාට බණින්නේ ඒ බමුණෝ අතීත කතාව දන්නේ නැති නිසා අන්න ඒ වෙලාවේ තමයි භාග්‍යවතුන් වහන්සේ අතීත කතාව දේශනා කරන්න ගත්තේ. එතනදී කියන්නේ බමුණෝ නම් කියන්නේ මේ මහා බ්‍රහ්මයා තමයි ලෝකේ නිර්මාණය කළේ මිනිසු නිර්මාණය කරේ මහා බ්‍රහ්මයා කියලා මේව ඇති වුණේ මහා බ්‍රහ්මයාගේ සංකල්ප මත කියලා එයාගේ මුවින් උපන් අය බමුණෝ දෙබාහුවෙන් උපන් අය ශාස්ත්‍රියෝ කලවා වලින් උපන් අය වෛශ්‍යයෝ දෙපතුලින් ඉපදුණු අය ශුද්‍රයෝ මේ ආදී වශයෙන් තමයි පින්වතුනි අපට ඒ බ්‍රාහ්මණීන්ගේ ධර්මයේ උගන්වන කාරණාව පෙන්වලා දෙන්නේ. එතනදී භාග්‍යතුන්හන්සේ පෙන්වලා දෙනවා මේක මිත්‍යාව පැහැදිලි කරලා දෙනවා. මහා බ්‍රහ්මයාට කරන නිකාවක් මහා බ්‍රහ්මයාගේ මුළු ශරීරයම තරුවන් වදන ලිංගයන්ට සමාන කරලා ඒක බ්‍රහ්මයාට කරන නිකාවක් වාසෙට මහා බ්‍රහ්මයා ලෝකේ මැව්වනම් ඇයි අහනවා බමුණන්ගේ බැමිණියෝ ගර්භණී වෙන්නේ දරුවන් වදන්නේ ඇයි කියලා අහනවා. මේ මිත්‍යාව ඛණ්ඩණය කරලා භාග්‍යවතුන් වහන්සේ අතීත කතාව පෙන්නවා. අන්නෙමනම් අපි අතීත කතාව මෙච්චර දවසක් ඔබට ඔබ ශ්‍රවණය කරා. ඒ අතීත කතා පොතේදී අපි දැනගත්තා. මොකද්ද? ලෝකයේ නිර්මාණය වෙච්ච හැටි. ඒ ලෝකේ නිර්මාණය වෙන්නට කලින් අපි ඔබට දේශනා කරන්න සිද්ධ වුණා ලෝකේ නිර්මාණය වෙනවා නම් නිර්මාණය වෙච්ච තැන කොතනද කියන එක. එතකොට මම ඔබට ඒ වෙනුවෙන් ඉදිරිපත් කළා පළවෙනියටම සක්වල සක්වල සටහනක්. ඒ සක්වලක ස්වභාවය පැහැදිලි කරා. සක්වලකට ලෝක කීයක් තියෙනවද? ලෝක 31යි. මම මෙහෙම ප්‍රශ්න කරේ ඔබෙන් මට මේ වෙලාව ඔබේ දෙන පිළිතුර ඇහෙන්නේ නැහෙනේ. නමුත් ඔබ gedara ඉඳගෙන කියනවා. සමහර අය වැරදියට කියන්න පුළුවන්, සමහර අය හරි විදිහට කියන්න පුළුවන්. එතරම් මට ඒ ඒ ඇතිවෙච්ච දේ මං එහෙම ප්‍රකාශ කරාම බොහෝ දෙනෙක් සිහිපත් කළා. ඔබ වහන්සේම ප්‍රශ්න අහනකොටත් හරි වටිනවා කියලා. මොකද අපට කරුණු අලුත් වෙනවා. ඒ වගේ තමයි අපි එතන ඉඳගෙන ඔබ වහන්සේට ඇහෙනෝ වගේ පිළිතුරුත් ලබලා දෙනවා කියලා. ඇත්තටම මම බලාපොරොත්තු වෙන්නේ එයයි. සක්වලක තිබෙනවා ලෝක 31. ලෝක 31 අපි නම් කරෝතින් මනුස්ස ලෝකයයි, දිව්‍ය ලෝක 6යි 7යි, ඒ වගේම රූපාවචර බ්‍රහ්ම ලෝකවල ධාන භූමීන් 11ක් තිබෙනවා. 7යි 11යි 18යි ඒ වගේම තමයි සුද්ධාවාස භූමි පහක් තිබෙනවා. ඒ 18යි 5යි 23යි අරූපාවචර භූමි හතරක් තිබෙනවා. 23යි 4යි 27යි දුගති භූමි හතරක් තිබෙනවා. ඒ හතරත් එක්ක සියල්ලක්ම 31යි. අන්න 31 තලය. ඔකට තමයි සක්වලක් කියලා කියන්නේ. අපි ඔබට කිව්වා ඔය වගේ 31 ඒවා 1000කට කියනවා සහස්සී ලෝක ධාතුව ඒ ඒ වගේව 1000 1000න් වැඩි කරාම ලක්ෂ 10යි දසලක්ෂයයි ඒකට කියනවා දිසහස්සී ලෝක ධාතුව ඊළඟට ඒ ලක්ෂ 10ක් 1000න් වැඩි කරයින් පස්සේදී ඒකට කියනවා 30000 ලෝක ධාතුව කියලා. එතකොට කෝටි ලක්ෂයයි. ලක්ෂ 10 1000න් වැඩි කරාම කෝටි ලක්ෂයයි. මෙන්න පිංගතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වල දෙනවා කෝටි ලක්ෂයක් සක්වලකට පවතින ආඥා ශේත්‍රය. මම ඔය අමතර කරුණක් කොයි කිව්වේ? අපිට තේරුම් ගන්න ඕන කම තියෙන සක්වල. එතකොට මේ සක්වලක පිංගතුනි අපි ඔබට කිව්වා ලෝකයේ කොහොමද මිනිස්සු මරණයට පත් වෙලා යන්නේ? ඒක තේරුම් කරන්න ඕන කමට මං ඊළඟට තවත් සටහනක් ඔබට පැහැදිලි කරා. ඒ තමයි කල්ප සටහන. කල්ප සටහනත් අපි ටිකක් තේරුම් ගත්තොත් ආයිමත් නැවත මම මේ කරන්නේ ආයිමත් නැවත මතකය අලුත් කරනවා. මොකද අපිට ගිය සතියේ දේශනාවත් සම්බන්ධ වෙන්නේ බැරුණානේ ඔබට. 31 වෙනිදා රාත්‍රියේ ධර්මදේශනා විකාශුනේ නැහනේ. ඒ නිසා අපි නැවතත් මේ අලුත් කරනවා මේ කාරණාවල්. කල්ප සටහන ගැන අපි ඔබට පෙන්වලා දුන්නා. කල්පයක් කියන එක අපි ඔබට පෙන්වලා දුන්නා. අන්තර කල්පය කියලා එකක් තියෙනවා. අන්තර කල්පය අපි ඔබට තේරුම් කරලා දුන්නා. මිනිසාගේ අඩුම අවශ්‍යයේ ඉඳලා ඉහළම අවශ්‍ය වලට ගිහිලා ආයිමත් අවම අවශ්‍ය වලට එන එක. ඒවා අපි කිව්වා උප උත්සර්පණී අපසර්පණී කියලා ඉහළට යන එකට උත්සර්පණී කියනවා. පහළට එන එකට අපසර්පණී කියලා කියනවා. දැන් මේක පොඩ්ඩක් ඔබ තේරුම් කරගන්න මේ අන්තර කල්පය මේ කල්ප ගැන අන්තර කල්පය ගැන විශේෂයෙන්ම සම්බන්ධ කරන්න පුළුවන් තමයි චක්කවති සීනාද සූත්‍රය. මම ඒ නිසාම තමයි මේ අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව අවසන් වෙච්ච තැනදී චක්කවති සීනාද සූත්‍රය ආරම්භ කරන්නේ. එතකොට ඔබට මේ කරුණු තවත් තේරුම් ගන්න පුළුවන්. ඔබ මෙහෙම තේරුම් අරගෙන යන්නකො බලන්න ඔබට මේ ධර්මයේ කොච්චර හොඳට අවබෝධ වෙනවද කියලා. ඉතින් මේ චක්කවති සීනාද සූත්‍රය තේරුම් ගනිද්දී ඔය ලියාගත්තු කොළ ඔක්කොම ළඟ තබා ගන්න. එතකොට ඔබට ඒව හොඳට තේරුම් කරගන්න පුළුවන්. ඊළඟට පින්වතුනි අන්තර්කල්පයක් පටන් අරගෙන අවසන් වෙන්න මනුස්ස වර්ෂ යනවා කියලා මම කිව්වා. කොච්චරද? 86 ලක්ෂ 40000 කියන ඉලක්කම වැඩි කරන්න ඕන 1.140 කියන ඉලක්කමෙන්. ඒ කියන්නේ 86 ලක්ෂ 40000 ඉලක්කම වැඩි කරා වැඩි කිරීමේ ලකුණ ලිව්වා ආයමත් අංක 1 ලිව්වා 0.1.2.3.4.5.6.7.8.9.10යි ඕම කියාගෙන ලියාගෙන යනවා 0.140 40ක් ලියනවා. අන්නේ 86 ලක්ෂ 40000 කෙනි ඉලක්කම 1.140 කෙනි ඉලක්කමෙන් වැඩි වුණයින් පස්සේදී ලැබෙන උත්තරයක් තියෙනවා. අන්නේ උත්තරය තමයි එක අන්තර් කල්පයකට තියෙන මනුෂ්‍ය වර්ෂ ගාන. එතකොට ඔබට අර චක්කවත්ත සීනාද සූත්‍රයේ තේරුම් ගන්නදී ඒක තවදුරටත් තේරුම් ගන්න පුළුවන්. ඊළඟට පින්වතුනි අන්තර් කල්ප ඒවා අපි ඔබට කිව්වා 356ක් 103න් පස්සේදී හැදෙනව තවත් කල්පයක්. ඒකට කියන්නේ මොකද්ද? අන්තර කල්ප 256ක් එකට 103න් පස්සේදී ඒ 256ක් එකට එකතු වුණු තැනදී තවත් එකකට එකක් කියනවා නමක් කියනවා ඒකට. ඒකට අපි කියනවා මොකක් කියලාද? මොන කල්පය කියලාද? මහා කල්පය කියලා කියනවා. එතකොට මං ඔබට කිව්වා හැබැයි ඔය මහා කල්පයේ බෙදෙනවා කොටස් හතරකට නේද? මොකද මේ කොටස් හතර අසංඛ්‍ය කල්ප හතරකට. එතකොට එක අසංඛ්‍ය කල්පයකට අන්තර්කල්ප කීයක් තියෙනවද? 64යි. 64ක් තියෙනවා. එතකොට 64 ඒවා හතරක් එකට එකතු වුණාම 256. ඇයි මහා කල්පයක් කොටස් හතරකට බෙදුවේ? මොකක් නිසාද? පළවෙනි 60 අන්තර්කල්ප 64 දී තමයි මොකද වෙන්නේ? මේ ලෝකේ මිනිස්සු වාසය කරන ලෝක 64. කියන්නේ මිනිස්සු ජීවත් වෙන ලෝක 64 තමයි පළවෙනි අන්තර්කල්ප 64. ඊළඟට දෙවෙනි අන්තර්කල්ප 64 දී වෙන්නේ මොකද්ද? දෙවෙනි අන්තර්කල්ප 64 දී ලෝකෙ විනාශ වෙනවා. මිනිසුත් එක්කද විනාශ වෙන්නේ? නෑ. මිනිසුන්ට මොකද්ද වෙන්නේ? මිනිස්සු කොම යනවා කොහාටද? මොන ලෝකෙටද යන්නේ? ආබස්සර බ්‍රහ්ම ලෝකෙට. මනුස්ස ලෝකයයි විතරයිද? නෑ. කවුද යන්නේ? දිව්‍ය ලෝක හයේ අයයි, මනුස්ස ලෝකයේ අයයි, දුගති භූමි හතරෙම අයයි ඔක්කොම යනවා. කොහෙටද? ආභස්සර බ්‍රහ්ම ලෝකයට. එච්චරයිද? නෑ. තව තුනක් යනවා. මොන තුනද? බ්‍රහ්ම පාරිසද්දය, බ්‍රහ්ම පුරোহিত, මහා බ්‍රහ්මයේ කියන ඔය ලෝක තුනේ ඉන බ්‍රහ්ම අයත් කොහෙටද යන්නේ? ආභස්සර කියන බ්‍රහ්ම ලෝකයට යනවා. ගිහිල්ලා ඊට පස්සේදී තමයි ඔය පළවෙනි අන්තර්කල්ප 64 දී ඔය විදියට අන් අවසානයේදී යන්තරකල්ප 64 වෙනි අන්තර්කල්පයේදී විතර ඒ සියලුම පිරිස මැරිලා මෙහෙලා අතන ගිහිල්ලා ඉපදුනාම ඊළඟට ඔන්න ලෝක විනාශ වෙන කොතන ඉඳලාද මහා බ්‍රහ්මී ඉඳලා බ්‍රහ්ම පූජිත බ්‍රහ්ම පාරිසාදී දිවි ලෝක 6 මනුස්ස ලෝක දුගති භූමි 4 මේ සියල්ලක්ම පහලට ඔක්කොම විනාශ වෙනවා ඊළඟට පින්වතුනි කොච්චර කාලයක් විනාශ වෙනවද? අන්තර්කල්ප කීයක් විනාශ වෙනවද? 64ක් විනාශ වෙනවා. මම අර එකයි කියන්නේ මේ මහා කල්පය 256ක් තියෙනවනේ 256 64 කොටස් 4කට කැඩුවා. එතකොට ඒ කියන්නේ අසංඛ්‍ය කල්ප කියලා කැඩුවා. කඩලා පළවෙනි 64 තමයි අපි ඉන්නේ. ඊළඟට දෙවෙනි 64 දී තමයි පින්වතුනි ලෝකයේ විනාශ වෙන්නේ. එතකොට විනාශ වෙන ක්‍රම කීයක් කිව්වද මම? ක්‍රම තුනක් කිව්වා. මොකක්ද ඒ තුන? ගින්නෙන් විනාශ වෙනවා, ජලයෙන් විනාශ වෙනවා, වාතයෙන් විනාශ වෙනවා. ඊළඟට පින්වතුනි ඔය ගින්නෙන් විනාශ වෙලා ජලයෙන් විනාශ වෙලා වාතයෙන් විනාශ වෙන ක්‍රම තුනකට වෙනවා. හැබැයි දැන් මේ කාලේ ලෝකයක් විනාශ වෙනකොට දැන් කියන්නේ ළඟපාතක නෙවෙයි තව අන්තර කල්ප 54ක් විතර ඉන්න ඕන. එය විශාල කාලයක් ඉන්න ඕන. ඒතකොට ඒ කාලේ වෙනකොට පින්වතුනි අවසානයේ ප්‍රවාන්තර කල්ප 54ක් විතර ගියයින් පස්සේ තමයි ලෝක විනාශයක් මේ ලෝකෙ වෙන්නේ 54ක් වගේ මගේ මතකයට තියෙන්නේ 54ක් විතර ගියයින් පස්සේ තමයි ලෝක විනාශයක් වින්වතුනි මේ ලෝකෙ සිද්ධ වෙන්නේ නැත්තම් ආයේ මේ ළඟපාතක ලෝක විනාශ වෙන්නේ කිසිම වෙලාවක බය වෙන්න එපා ඔය සමහර අය කියනවා මේ ලෝකෙ විනාශ වෙනවා ලංකාව විනාශ වෙනවා නෑ එහෙම භූමි විනාශ වෙන්නේ හැබැයි මිනිස්සු නම් විනාශ වෙනවා මොකද දුසිල්වත් නිසා ඊළඟට පින්වතුනි මෙන්න මේ විදිහට ගින්නෙන් දැවි දැවි පින්වතුනි අන්තර්කල්ප 64ක් තියෙනවා. ඊළඟට පින්වතුනි සියල්ලක්ම අළු වෙලා විනාශ වෙලා යනවා. ඊළඟට පින්වතුනි අන්තර්කල්ප 64. තුන්වෙනි අන්තර්කල්ප 64ෙදි මොකද වෙන්නේ? නිකම්ම හිස් භූමියක් තියෙනවා. කිසිම සත්වයක් නැති කිසිම දෙයක් නැති කිසිම අලු දූවිලි කැලලක්වත් නැති හිස් භූමියක් නිකන් තියෙනවා අන්තර්කල්ප 64ක්ම. ඊළඟ අන්තරකල්ප 64 දී තමයි පින්වතුනි නැවතත් ලෝකේ ඔය විනාශ වෙච්ච ලෝක ටික ආරම්භ වෙන්න පටන් ගන්න. ඊළඟට එකින් එක එකින් එක එකින් එක ආරම්භ වෙනවා. ඒ ආරම්භ වුණයින් පස්සේදී මම ඔබට කිව්වා ඔන්න ආවස්සර බ්‍රහ්ම ලෝකේ ඉඳලා ඒ එතනින් චුත වෙලා සත්වයෙක් මනුස්ස ලෝකේ ඉපදෙනවා. එතකොට ඒ සත්වයාගේ කය මොන වගේද තිබුණේ? ඒ සත්වයාගේ කය තිබුණේ පින්වතුනි සැහැල්ලු කයක් තිබුණේ. කන නෑ කය. ඒ කය කෙනෙකුට මේ ග්‍රහණය කරගන්න බෑ. අල්ලන්න බෑ. පාවෙන සියුම් කයක් තිබුණේ. මේ සියුම් කයක් තිබිච්ච මේ සත්වයෝ අවුරුදු වර්ෂ දහස් ගණන් මෙහෙම පෘථුවිය ඇවිද ඇවිදි හිටියා ඇවිද ඇවිදි ඉන්නකොට අර එක්තරා ලෝල සහගත තණ්හාව තියෙන එක්තරා ඒ ආබසර බ්‍රහ්ම ලෝකයෙන් ආපු සත්වෙක් මොකද කළේ මේ පෘථුවියේ තිබෙන රසය පොඩ්ඩක් ඇඟිල්ලෙන් පොළොවේ ස්පර්ශ කරලා ඒක දිවේ ගෑවා. එතකොට ඒ ඇඟිල්ලෙන් ගාලා ඒකේ රසය වින්දා. ඔන්න ඊට පස්සේදී රසයට හිත ආකර්ෂණය වුණා. තෘෂ්ණාව පහළ වුණා ඊට පස්සේ රස පෘථුවිය අනුභව කරන්න පටන් ගත්තා. එක්කෙනෙක් කරන දිහා දැකපු නිසා අනිත් අයත් කරන්න පටන් ගත්තා. ඒක තමයි අදටත් ලෝකේ වෙන්නේ. දැන් බලන්න අපිටත් සාමාන්‍ය කොහේ හරි තැනක ගිහිල්ලා කෑමක් බීමක් තිබුණොත් පිටින් උතුලින් හිතෙන්නේ නැද්ද? පොඩ්ඩක් අර ඇඟිල්ලෙන් පොඩ්ඩක් අරගෙන කන්න. ඒක වෙනවනේ. ඉතින් අපිට කෑමක් ඉස්සර වෙලාම හම්බෙච්ච ගමන් කවදාවත් කාපු නැති කෑමක් අපිට දුන්න ගමන් අපි ඉස්සර වෙලා මොකද කරන්නේ? එක පාටම කටේ දාගන්නවද? නෑ. අපි පොඩක් අරගෙන දිවේ ගාලා බලනවා ඉස්සර වෙලා. ඊට පස්සේ රසයට තෘෂ්ණාවක් ආවොත් අන්න අපි අනුභව කරනවා. ඊළඟට පින්වතුනි මේ විදිහට රස පෘථුවිය අනුභව කරගෙන කරගෙන යනකොට මොකද උනේ? ශරීරයේ තිබිච්චර ප්‍රභාෂුර බව නැති වුණා. ඒ ප්‍රභාෂුර බව නැති වුණේ ඒ වෙනකොට තිබුණේ ප්‍රභාෂවර ශරීරයක්. ඒ කියන්නේ මේ ලෝකයේ එතකොට චන්ද්‍රය සූර්යය පායලා තිබුණේ ඊළඟට අන්ධකාරයමයි මේ ලෝකේ තිබුණේ. හැබැයි Tamange ශරීරයෙන් පින්වතුනි ආලෝකයක් විහිදුනා. ඒ ආලෝකයෙන් තමයි ඒ සත්වයෝ මේ භූමියේ සියලුම තැන් සොයාගත්තේ. එතකොට මෙන්න මේ විදියට පින්වුතුනි මේ භූමියේ අර පෘථිවි රසය අනුභව කරන්න කරන්න පටන් ගන්නකොට මොකද උනේ? ඒ සත්වයින්ට පින්වුතුනි අර තමන්ගේ ශරීරයේ තිබිච්ච ප්‍රභාෂවර භාවය නැති වුණා. ප්‍රභාෂවර භාවය නැති වුණෙන් පස්සේදී ඔන්න සූර්යයි චන්ද්‍රයයි පායන්න ගත්තා. ඒ සූර්යය චන්ද්‍රය පහළ වෙන්නකොට ධර්මයේ කියනවා ඉස්සර වෙලාම පහළ වුණේ සූර්යයා. ඒ කියන්නේ දහවල් කාලේ තමයි ඉස්සර වෙලා ලෝකේ ආරම්භ වෙලා තියෙන්නේ. ඊට පස්සේ තමයි රාත්‍රී කාලේ හැටියට චන්ද්‍රයා පායලා තියෙන්නේ. ඉතින් මේ සූර්යයා ගැන චන්ද්‍රයා ගැන ඇත්තටම අට කතාවේ බොහොම රසවත් විස්තරයක් තියෙනවා. මම දන්නවා ඒක එක පැත්තකින් කිව්වොත් ඔබ පිළිගනීද දන්නෙත් නෑ. ඒ නිසා මම මේ කොටස ප්‍රමාණයක් මම මෙතනින් අත්හරිනවා. අත්හරින්නේ මොකකටවත් නෙවෙයි. මම දන්නවා මේ අට කතාවේ තියෙන එක ඔබ කිව්වොත් පිළිගනීද කියන විශ්වාසයක් නැහැ. මොකද ඒ තරම් ගැඹුරු විස්තරයක් මේ සූර්යා චන්ද්‍රය ගැන කියලා තියෙනවා. ඒ නිසා මම ඒක ඔබට ග්‍රහණය කරගන්නත් එක්තරා පැත්තකින් අපහසු නිසා මොකද මේ ආපු පිළිවෙල ඔබට කැඩෙන නිසා මම ඒක අත්හරලා ඔබට මම ඊළඟට පැහැදිලි කරන්නම්. මම එදා අවසන් කරා සූර්යා චන්ද්‍රය පහළ වෙලා ඒ සූර්යා චන්ද්‍රය පහළ වෙලා ඉවරුණෙන් පස්සේදී ආලෝකය පහළ වුණා ඊට පස්සේ දැන් පෘථිවි රසය අතුරුදහන් වුණා අපි ඊට පස්සේදී බැලුවා අද සාකච්ඡා කරනවා කිව්ව මොකද්ද ඊළඟට මේ සත්‍යෝ අනුභව කරේ මොනවාද කියලා මෙන්න මේ පෘථිවි රසය පින්වතුනි අද එතෙන් සිට අපි දේශනාව ආරම්භ කරමු පෘථිවි රසය අනුභව කරගෙන යනකොට මේ ශරීරයේ වෙනස්කම් ඇති වෙන්න ගත්තා වෙනස්කම් ඒ වෙනස්කම් ඇති වෙනකොට ඔවුන්ගේ ශාරීරය පැහැපත් වෙන්න ගත්ත සමහර අය සමහර අය දුර්වර වෙන්න ගත්තා අර පැහැපත් ශරීරයේ තිබුණු අය කිව්ව මොකද්ද අපි තමයි වර්ණවත් අය මොවුන් දුර්වර්ණ අය මොවුන්ට වඩා අපේ ශරීර පැහැපත් කියලා පින්වතුනි අර පැහැපත්පත්යෝ කිව්වා ඔන්න එහෙනම් මතක තියාගන්න මේ ලෝකේ අර බ්‍රහ්මයා නිසා නෙවෙයි අපි තමයි වර්ණවත් අය මෙයාලා දුර්වර්ණ අය කියලා වර්ණ ભેදයක් ඇති උනේ එතනින් නෙවෙයි මෙන්න මෙතනින් ලෝකේ ආරම්භක කතාවර වාසෙට්ට සාමණේරයන් වහන්සේට කියද්දි කිව්වේ මොකද්ද වාසෙට්ට ඔය බමුණන්ට අතීත කතාව අමතක වෙලා අතීත කතාව දන්නේ නැහැ ඒ නිසා තමයි මෙන්න මේ කතාව භාග්‍යතුන්සේ දිගෑරියේ එතකොට මේ වාසෙට්ට සාමණේරයන් වහන්සේ පින්වතුනි ඒ කතාව අහගෙන ඉන්නකොට එතනදී උන්වහන්සේට ඒක තේරෙනවා. මොකද මෙන්න මෙතන තමයි පින්වතුනි අතීතයේ වර්ණ ભેදයක් ඇති උනේ. මොකක් නිසාද? අර ආපු මේ ඒ බ්‍රහ්ම ලෝක වැසි ඒ බ්‍රහ්ම ලෝකෙන් ආපු චුත් වෙලා ආපු සත්වයන්ගේ සමහර අයගේ ශරීරය දුර්වර්ණ වුණ ආහාර අනුභව කරන්න කරන්න ගත්තම ඒක අදටත් එහෙම තියෙනවන සමහර වෙලාවට අධික ලෙස ආහාර අනුභව කරනකොට ශාරීරිය මහත් වෙනවා නේද? ඒ වගේ ලෙඩ රෝග තියෙනවා. ඉතින් ඔය වගේ මහා දුක් විඳින සත්වයෝ තද කාලේ මම දැකලා තියෙනවා. දැඩි කුසගින්නේ වේදනාව විඳව විඳව නොකා නොබී ඉන්නවා. මන්නම් කියන්නේ ඉතින් ඒක හරි පවක් කියලා නේ ඔබට පින්නතුනි මං කියන්නේ මේ කය කොච්චර උත්සාහ කරලා රැකබලා ගත්තත් කවදා හරි දවසක මේ කය නැති වෙනවා උත්සාහ කරන්න රැකගන්න තමන්ගේ සිත සිත හරියට රැකගත්තොත් ඔබේ කයත් වර්ණවත්ව බබලනවා කය ලස්සන වෙනවා සිත ලස්සනට තබා ගන්න. එතකොට ඔබට පින්වතුනි, Tamanගේ ශරීරයත් ලස්සනට තබා ගන්නට පුළුවන්. ඒ නිසා කය අපි මොන විදියකට පවත්වා ගත්තත් වැඩක් නැහැ. දැන් මෙතන මම කියන්නේ මේ සත්වයින්ටත් අර පෘථිවි රසය අනුභව කරන්න ගත්තෙන් පස්සේදී අර ශරීරයේ තිබෙච්ච පැහැපත් බව මේ පැහැපත් බව කියන්නේ මේ අපි අද කතා කරන ශරීරය මේ කියන්නේ අපි කියන්නේ දැන් ඔය අව පැහැගන්න උනා කළු උනා එහෙම ඒක නෙවෙයි මෙතන කියන්නේ මෙතන කියන්නේ ඒ සත්වයන්ට වර්ණවත් සත්වයෝ කියන්නේ පින්වතුනි මම මේ කතා කරන කාලය මීට අවුරුදු අසංඛ්‍ය ගණනකට කලින් අසංඛ්‍ය ගණනකට කලින් වෙච්ච සිදුවීමක් තමයි මම මේ කියන්නේ එතකොට ඒ අසංඛ්‍ය ගණනකට කලින් සිදුවෙච්ච මේ කාලයේදී මේ ලෝකේ මෙයාට වඩා මෙයා ලස්සනයි කියලා කියන්න බැහැලු. ඒ තරම් ලස්සනේ සත්වයෝ. ඒ ලස්සන සත්‍යයන් අතර ඔවුන්ට සාපේක්ෂව තමයි පින්නතුනි ප්‍රමාණයක් අවපැහැ ගන්න ඕනේ. ඒ කියන්නේ ඔවුන්ට සාපේක්ෂව අද කාලයේත් එක ගත්තොත් අපිව ළඟින්වත් තියන්න බෑ යාළගේ. එයාලාට සාපේක්ෂව තමයි ඒ වර්ණ දුර්වර්ණ භාවයක් ඇති වුනේ. නමුත් ඒ දුර්වර්ණ අය තාමත්ම ප්‍රියමනාපයි. තාමත්ම ලස්සනයි. හැබැයි තාම සත්‍යෝ මේ අය. ඊළඟට පින්වතුනි දැන් මේ විදියට අර පෘථුවි රසය අනුභව කරගෙන කරගෙන යනවා. ඒක නවත්තන්නේ නැතුව තව තව තව තව තව තව අනුභව කරගෙන කරගෙන යනවා. රසයට ගිජු වෙනවා, රසයට ඇලෙනවා. එතකොට මෙතනදී ධර්මයේ බුදුරජාණන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයේදීම පෙන්වලා දෙනවා තදේ තදේතරහිපි මනුස්සා කිංචිතේව සුරිස් සුරසං ලබිත්වා ඒවමාහංසු අහෝරසං අහෝරසන්ති මහණෙනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අදද මේ මිනිස්සු මොනවා හරි රසවද්දයක් ලැබුණෙන් පස්සේදී කියනවලු හරිම රසයි හරිම රසයි අහෝ රසං අහෝ රසං අහෝ රසයක් අහෝ රසයක් කියලා කියනවලු එතකොට අදෝය කියන්නේ අද කියප එකක් නෙමෙයි මීට අවුරුදු අසංඛ්‍ය ගණන් වලට කලින් ඉඳලාම මේ ලෝකයේ සත්වයෝ පින්නතුනි ඔහොම තමයි කියාගෙන ඉන්නේ මේ ලෝකයේ සත්වයෝ මොනවා හරි රසයක් හම්බුනයින් පස්සේදී මේක රසයි රසයි කියලා අද නෙවෙයි දා ඉඳලාම මේක කියලා එනවා. හැබැයි බුදුහාඳුර මෙතන කියනවා තදේව පෝරාණං අග්ගඤ්ඤං අක්කරං අනුස්සරಂತಿ නතේව වස්සං අත්තං ආජානಂತಿ කියනවා ඒ පැරණි ලෝකේ උප්පත්ති වංශ කතාව මේ අය දන්නේ නැහැ ඒ අර්ථය අද ඉන්නයි දන්නේ නැහැ. නමුත් එදා කිව්වේ අද වගේම තමයි මේක රසයි මේක රසයි කියලා බුදුරජාණන් වහන්සේ කොටසක් පැහැදිලි කරනවා. දැන් ඒක පින්වතුනි මේ මෙතනදී මේ කියන්නේ අර ඒ රසවත් අපි මේ අද කරන දේවල් අද ආරම්භ වෙච්ච ඒවා නෙමෙයි. දැන් මම ඉස්සරහට තවත් කියන්නේ මේ වගේ සිදුවීම්. සමහර දේවල් පින්වතුනි මීට අවුරුදු අසංඛ්‍ය ගණන් වලට කලින් ආරම්භ වුණේ. ඒව තමයි පින්වතුනි අද දක්වාම ඒ මිනිස්සු පැහැදිලි කරගෙන පැහැදිලි කරගෙන ආවේ. අර ඒ ඒ රස රස පෘථුවියට ඇලුනා අදත් එහෙමයි යම්කිසි දෙයකට ඇලුනම එයම අපි අනුභව කරන්න ගන්නවා. එතකොට දැන් මේ මියත් සිද්ධ වුණේ පින්වතුනි, ඒ රස පෘථුවිය අනුභව කරගෙන කරගෙන කරගෙන යනකොට දැඩි තණ්හාවෙන් අනුභව කරගෙන කරගෙන ගියා. අවසානයේදී සිද්ධ වුණේ කුමක්ද? අර ශරීරයේ තිබෙච්ච වර්ණවත් භාවයත් අඩු වුණා. ඊළඟට මේ පෘථිවි රසයත් ක්‍රමක්‍රමින් ක්‍රමක්‍රමින් අඩු වෙලා ගියා. දැන් ඔන්න අනුභව කරන්න දෙයක් නැහැ. දැන් මොකද වෙන්නේ? දැන් ඉතින් තවත් ආහාර ඕනනේ. ආහාර ඕන නිසා මේ පොළොවේම තවත් දෙයක් ඇති වුණා පින්වතුනි. ඒ රස පෘථිවිය අතුරුදහන් වුණෙන් පස්සේ තවත් ආහාරයක් පහළ වුණා අත කෝතේසං වාසෙට්ටා සත්තානං රසාය පටවියා අන්තරහිතා භූමි පට්පටකෝ පාතුර හෝසි සියතාපි නාම අහිච්ඡන්තකෝ ඒව මේව පාතුර හෝසි ඒ කියන්නේ භූමි පප්පටක නම් භූමි පප්පටක නම් හතු වර්ගයක් ඒ හතු වර්ගයක් පින්වතුනි මේ පොළොවේ පහළ වෙලා තිබෙනවා පින්වතුනි එතනදී පැහැදිලි කරනවා සෝ අහෝසි වන්න සම්පන්නෝ ගන්ධ සම්පන්නෝ රස සම්පන්නෝ සියතාපි නාම සම්පන්නං වා සප්පි සම්පන්නං වා නවනීතං ඒවං වන්නෝ අහෝසි ඒ කියන්නේ නව නීතං කියලා කියන්නේ පින්ඔතුනි අද තේරෙන භාෂාවෙම වගේ කියනවා නම් බටර් කියලා අපි කියන්නේ ඇත්තට බටර්. ඒ වගේ තමයි මේ නවනීතං කියලා කියන්නේ පින්වතුනි. දැන් මෙන්න මේවා පහළ වුණා. ඒ කියන්නේ අර හතු වර්ගයක් පහළ වුණා. ඒ හතු වර්ගයේ පින්වතුනි වර්ණවත්. ඊළඟට ගන්ධ සම්පන්නයි. ඊ타මත්ම සුවඳක් තිබෙනවා. ඊළඟට රස සම්පන්නෝ ඊ타මත්ම හොඳ රසයක් තිබෙනවා. මොන වගේ රසයක්ද කියනවා නම් හොඳට හදපු වෙඬුරු යම්සේද වෙඬුරු කියලා කියන අපි කියන බටර් ඒ වගේ හරියට කියන මොන වගේද පිලවුන් නැති පිලවුන් නැති තඬුවැල් බෑමී වදයක්සේ අර මේ වදයක් කැප්පි කියලා කියන්නේ එතකොට ඒ පිලව් නැති මේ වදයක මීපණියම්සේ රසවත්ද ආන් ඒ වගේ රසයක් පින්වතුනි මෙන්න මේ ඔය භූමි පප්පටක නම් වූ මේ හතු වර්ගයේ තුල පින්වතුනි තිබිලා තියෙනවා ඒ ඒ රසවත් භාවය තිබිලා තියෙනවා. ඉතින් පින්වතුනි දැන් මේවා ඇත්තටම අපිට යම් ප්‍රමාණයකට මේ කතාවල් ගොඩක් වෙලාවට තීරුම් ගන්න බලාවි කොහොමද අපි මේවා විශ්වාස කරන්නේ. සමහර වෙලාවට අපිට එහෙම ගැටලු ඇති වෙනවා. ඇත්තටම මම කියන්නේ මේක සද්ධාව පිහිටුවාගෙන මේ කාර්යභාරය කරගෙන යන. මම ඔබට මගේ ජීවිතයේ පෞද්ගලික පොඩි අත්දැකීමක් කියන්නම්. පින්වතුනි ඇත්තටම දැන් මමත් ද මීට වසර කිහිපයකට කලින් පැවිදි ජීවිතයටපත් වුණේ. කුඩා අවදියේදී අවුරුදු වයස 12ක් පමණ වයසේදී මා පැවිදි ජීවිතයටපත් වෙලා මගේ පැවිදි කාලයේදී එහෙම අධ්‍යාපන කටයුතු කරගෙන ගියා. ඊළඟට උසස් අධ්‍යාපන කටයුතු එයා කාලවල වල කළා. පින්වත්නි මේ ඒ කාලවල වලත් පින්වත්නි අපි මේ ත්‍රිපිටකය තදින්ම ඉගෙන ගත්තේ නෑ. ඒක අවංකවම කියන්න ඕන. අපිට පිරිවන් අධ්‍යාපනය අපි ලැබුවේ. ඒතර ඒවයි තුල විභාගයේ අරමුණු කරගෙන සූත්‍ර එකක් දෙකක් වගේ සාකච්ඡා කළාට අපිට පින්වත්නි මේ ගැඹුරු අවබෝධයක් මෙතනදී අපට මේ ත්‍රිපිටක අට කතාව පිළිබඳව ලැබුවේ නෑ. හැබැයි පින්වතුනි ඒ කාලෙත් අපි දැන් මට මතකයි මම උසස් අධ්‍යාපනය කරන කාලයන් වලදී මම බෞද්ධ ශිෂ්ටාචාරය උසස් අධ්‍යාපනයට විෂයක් හැටියට මේ අධ්‍යයනය කළා ඒ කාලයේදී පින්වත්තුනි ඒ කාලවකවානුව වනකොට අපිට මේ අග්ගඤ්‍ය සූත්‍රයත් ඇත්තටම සාකච්ඡා කරන්න තිබුණා අපේ විභාග ප්‍රශ්නවලට. ඒ ලෝක ආරම්භකය ආරම්භ වෙච්ච හැටි අර බ්‍රාහ්මණ මතවාදය බ්‍රාහ්මණ වාදය පිළිබඳව සාකච්ඡා කරද්දී අපිට මේවා අපේ ගුරුවරු මට මතකයි අදටත් ඒ අපිට මේ මේ විෂයන් ඉගන්වපු අමින්ද කියලා තරා ගුරු මහත්මිය මේ කාරණාවල් හොද්දට තේරුම් කරා. ඒ ආචාර්යවරයාණන්ට හොඳ අවබෝධයක් තිබුණා මේ ධර්ම කරුණු පිළිබඳව. ඉතින් මට මතකයි ඒ කාලේ ඒ අපේ ගුරුවරයා මේවා බොහෝම සද්ධාවෙන් කියලා දෙනවා. නමුත් පින්වතුනි මට අද දැන් මේ මෑත කාලේ මේ සූත්‍ර අධ්‍යයනය කරද්දි මට එතුමත් එදා මතක් වුණා අනේ ඒ එතුමන්ලට කොච්චර අවබෝධයක් මේව තිබුණද අපට මේවා අර විභාගයකට උගන්වනවට වඩා වැඩි යමක් අපට ඒ ගුරුවරු කියලා දුන්නා. එතකොට ඒ මට මතකයි අපේ ගුරුවරයා මෙව කියලා දෙද්දී හොඳ සද්ධාවකින් මෙව කියලා දුන්නා. හැබැයි එකම දෙයක් තිබුණා ඒ කාලේ මටත් ඇත්තටම මේව තේරුම් ගන්න අමාරුයි. කොහොමද මේව තේරුම් ගන්නේ? හැබැයි පින්වතුනි මේක දැන් මම කවුරුවත් හිතන්න එපා ඔබ වහන්සේ මේ සද්ධාවෙන් මේක අන්ධ විශ්වාසයකින් වගේද තේරුම් අරගෙන ඉන්නේ කියලා. මේව කොහොමද අපි මේ අදට යථාර්ථයට මේව ගලප ගන්න කියලා. පින්වත්නි හොඳට මතක තියාගන්න යථාර්ථයට මේ ලෝකේ ලෝකේ මේ පවතින විද්‍යාවට මේවා තහවුරු කරගන්න බැරි වුණාට මේ ලෝකේ පවතින ඇත්ත මේකයි සත්‍ය මේකයි පින්වතුනි අද අපිට මේ ගොඩාක් කරුණු තේරුම් කරගන්න බැරි වෙලා තිබෙන්නේ මේ නව විද්‍යාවට අපිට ලොකු මේ ඇල්මක් අපි තියෙන නිසා. අපි හිතනවා ලෝකයේ හොඳම දේ තමයි මේ විද්‍යාවේ දියුණුව කියලා. නමුත් පින්වතුනි හොඳට මතක තියාගන්න ලෝකේ විද්‍යාවේ දියුණුව කියලා කියන්නේ අපි මේ යානයක් දැකලා ඒවා ගැන පරේෂණය කරලා ඒවා ගැන කියනකොට අපි තේරුම් ගන්නවා මේවා මෙහෙමයි කියලා. නමුත් පින්වත්නික දියුණුවක් නෙවෙයි. දැන් බලන්න වෛද්‍ය විද්‍යාව උනත් ලංකාවේ අරගෙන බලන්නකෝ. වෛද්‍ය විද්‍යාව කියලා කියන එකට මම මේ පහර ගහනව නෙවෙයි. ඒ ගැන විවේචනය කරනවා නෙවෙයි. වෛද්‍ය විද්‍යාව තුළින් බටහිර වෛද්‍ය විද්‍යාව තුළින් යම්කිසි සේවයක් වෙනවා තමයි. නමුත් හොඳට බලන්නකො පින්වතුනි, ඒ බටහිර වෛද්‍ය විද්‍යාවට පින්වතුනි ලොකු දියුණු තැනකට එන්න බැරි වෙලානේ තාමත්. බලන්නකො පින්වතුනි තවස ගානේ කී දෙනෙක් නම් මරණයටපත් වෙනවද රෝගී තත්ත්වයන් නිසා සමහරලාට බෙහෙත් වලින්ම කොච්චර මරණයටපත් වෙනවද බලන්නකො දැන් සමහර බෙහෙත් වර්ග ලෙඩකට බොනවා එක ලෙඩක් හොඳ වෙනකොට තව ලෙඩ තුන හතරක් ඇති වෙනවා එක පින්වතුනි දියුණුවක් නෑ සමහර ලාවට සීනි වලට බෙහෙත් බොනකොට වකුගඩු දිය වෙනවා. ඒක පින්ඔතුණි දියුණුවක්ද දක්ෂතාවයක්ද? නෑ පින්ඔතුණි. ඒක දක්ෂතාවයක් නෙමෙයි අපිට අර පොඩි කාලේ ඉඳලම මේ පටහිර විද්‍යාව පිළිබඳව ලොකු විශ්වාසයක් ඇති කරලා තියෙනවා. සමහර වෙලාවට කොහෙන් හරි අපි උදාහරණයක් ඇටියට NASA වැනි ආයතන වලින් යම්කිසි පර්යේෂණයක ලැබ සත්‍යාසත්‍යතාවය අපිට හරියට පැහැදිලි කරගන්න බෑනේ. අපිට අපිට කියනවා ඒ නාසා විද්‍යාඥ හඳට ගියා කියලා. බලන්න පින්වතුන් අපි පිළිගත්තේ නැද්ද හඳට ගියා කියලා. දැන් <clears throat> මම සමහර වෙලාවට දැකලා තිබෙනවා ඔය අන්තර්ජාලය පවා වීඩියෝ වල සමහර වෙලාවට තිබෙනවා මේ මේ හඳට ගියපු කතාව බොරුවක් මිත්‍යාවක් කියලා. ඒක වැරදි හඳට ගියේ නෑ කියලා. ඒතර බලන්න පින්වත්නි සමහර අය කියන එක ගියා සමහර අය ගියේ නෑ කියලා කියන එක අර ඒ වැරදි සහගත වීඩියෝ එකක් කියන එක පිළිබඳ ඔප්පු කරන්න සාධක ඉදිරිපත් කළා තියෙනවා. හැබැයි සමහර වෙලාවට මටත් විශ්වාසයක් තියෙනවා මේක මේ මගේ පෞද්ගලික මතයක්. මේක ධර්ම කාරණාවකටවත් අදාළ කරගන්න එපා. මගේ පෞද්ගලික මතයක් මටත් හිතෙනවා හඳට ගිහින් නැතුව ඇති කියලා. දැන් එතකොට අහයි ඔබ වහන්සේට මොකද නිවනට අදාළද ඔය හන්දට යන එක නැති එක කියලා. නෑ නිවනට අදාළ නෑ. හැබැයි මේ ධර්ම කරුණු නම් සමහර වෙලාවට තේරුම් ගන්න ඕව අවශ්‍යයි. මොකද ඒ ඔවුන් හඳ පිළිබඳව දක්වන තොරතුරු වාර්තාවක් නෙවෙයි. අපේ ධර්මයේ හඳ පිළිබඳව තොරතුරු වාර්තාවක් හැටියට තියෙන්නේ. අපේ ධර්මයේ හඳ පිළිබඳව සූර්යා පිළිබඳව ඒ කියනා වූ ප්‍රතිරූපයක් නෙවෙයි පින්වත්නි ඇත්තටම තියෙන්නේ. මම ඒක මේ වෙලාවේ කියන්නේ නැහැ. මොන වගේද ධර්මයේ තියෙන විදිය හඳ ගැන කියලා. නමුත් පින්වත්නි දැන් ඔබ නිකන් හිතනද සාමාන්‍යයෙන් පින්වත්නි එවරස් කන්ද තරණය කරෝතින් කොහෙන් හරි රටකින් කෙනෙක් අදට අද වෙනකොට පින්වත්නි රටවල් කීයකින් නම් එවරස් කන්ද තරණය කරලා තියෙනවද? රටවල් විශාල ප්‍රමාණයකින් පින්වතුනි එවරස් කඳ තරණය කරලා තිනවා. දන්නවා අපිට ආරංචිත් වෙලා තියෙනවා. දැන් මේ මෑත කාලෙත් මගේ මතකයේ ඇටියට ලංකාවෙනුත් එවැනි දෙන්නෙක් විතර වගේ එවරස් කඳ තරණය කරා කියලා මගේ මතකයේ ඇටියට එම අවබෝධයක් තියෙනවා. ඒ වගේ පින්වතුනි තරණය කරා. දැන් බලන්න එවරස් කඳ තරණය කරලා එක්කෙනෙක් දෙන්නෙක් කරා නම් ඇතිනේ. නමුත් පින්වතුනි බලන්නකෝ කී දෙනෙක් මේක කරනවද? එතකොට බලන්න මම මේ කියන්නේ සාමාන්‍යයෙන් ඇමරිකාවෙන් හඳතරන් හඳ ගැන ගවේෂණය කරා නම් මිට වසර මේ කීපයකට කලින් දශක කීපයකට කලින් හඳ තරණය කළා නම් ඇයි පින්වතුනි වෙනත් වූ රටවල් වලින් ඔය හඳ පිළිබඳව ගවේෂණයක් කරන්න ඉදිරිපත් නොවන්නේ? දැන් සමහර අය කියනවා හඳ ගවේෂණේ කරාට ඒ හඳෙන් අපි එයාලා බලාපොරොත්තු වෙච්ච දේ ලැබෙන්නේ නැහැ කියලා. නමුත් පින්වතුනි සමහර දේවල් තිබෙනවා බලාපොරොත්තු නොවුනත් ඒවා පිළිබඳව අධ්‍යයනය කිරීම පින්වතුනි දිගටම කරගෙන යනවා. හැබැයි මේ මෑත කාලෙක නම් ඇමරිකානු ජනාධිපතිතුමා සිහිපත් කරලා තිබුණා නැවතත් හඳ පිළිබඳව ගවේෂණයක් කරන්න ඕන කියන එක පිළිබඳව. ඉතින් මම මේ කියන්නේ ඒ වගේ පින්වතුනි සමහර වෙලාවට දේවල් තියෙනවා. ඒවත් ඉතින් සත්‍ය වාර්තාවක් හැටියට අපිට ඉදිරිපත් වුණොත් දැක ගන්න පුළුවන් වෙයි. එදා හඳ ගැන ගවේෂණය කරපු කිරීම සාර්ථක වුණාද අසාර්ථක වුණාද කියලා. නමුත් මම කියන්න හදන්නේ අපට සමහර වෙලාවට මේ වගේ කරුණු තේරුම් කරගන්න ගියාම ගොඩක් අමාරු වෙන්න පුළුවන්. මේව කෙනෙක් යන පුළුවන් මොකටද අපි ලෝකය ගැන ඉගෙන ගන්නෙ බුදුහාඳුරුත් කියලා තියන්නේ මේ බඹයක් පමණ මේ ශරීරයේ නැමැති ලෝකය ගැන තේරුම් කරගන්න කියලා නේද හැබැයි හොඳට මතක තියාගන්න මේ අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව අවසානයේදී වාසෙට සාමණේරයන් වහන්සේ රහත් වෙනවා එතකොට බලන්න එහෙමනම් මේ අග්ගඤ්ඤ සූත්‍රයේත් නැද්ද නිවන් මගට අදාළ කරන ධර්මය අනිවාර්යයෙන්ම තියෙනවා මේක පින්වතුනි තේරුම් කරගන්න උත්සාහ කරන්න කෙනෙක් මේවා විවේචනය කරන ප්‍රතික්ෂේප කරන්න යන්න එපා අපට තේරෙන්නේ නැති එක වෙනම දෙයක් හිතන්න මේ මොකක් හරි තේරුම් කරගන්න බැරි වුණොත් මේක අපට තේරෙන්නේ නැහැ දැන් ඔබට යම් යම් ප්‍රශ්න ඇති මම ඔබට මේ වෙලාවේ විශේෂයෙන්ම සිහිපත් කරනවා අපි මෙමස 14 වන දින තවත් දින 7කින් එළඹෙන ඉරිදා දවසේදී 14 වන දින උදෑසන 8 සිට සවස 4 දක්වා කොළඹ බෞද්ධ සම්මේලන මධ්‍යස්ථානයේ තුල බෞද්ධ මහා සම්මේලන මධ්‍යස්ථානයේ තුල ධර්ම වැඩසටහනක් අපි සංවිධානය කරලා තිබෙනවා මාසික ධර්ම වැඩසටහනක්. ඉතින් මේ මාසික සදහම් වැඩසටහන වෙනුවෙන් ඔබ එන්න ඔබට මම මේ මේ වෙලාවේ මේක කියන්න සිහිපත් කළේ ඔබ ඒ මාසික සදහම් වැඩසටහනට පැමිණෙනකොට ඔබට තියෙන මේ අපි දේශනා කරපු දේශනාවල් වල යම් යම් ගැටලු තියෙන්න පුළුවන් ප්‍රශ්න තියෙන්න පුළුවන් කියාගන්න බැරි වෙන්න පුළුවන්. ඇත්තටම සමහර වෙලාවට බොහෝ දෙනෙක් දුරකථන ඇමතුම් ගන්නවා. සමහරලාට උන් හිතාවේ ස්වාමීන් වහන්සේ අපිට ආඩම්බරෙන් කතා නොකරනවා කියලා. ඇත්තට මෙහෙම නැහැ. ටිකක් අවිවේකී බව නිසා තමයි ඒ ඒසේ නොකරන්නේ. ඔබට එහෙම ධර්ම ගැටලු තියෙනවා නම් කිසියම් ප්‍රශ්නයක් නැහැ. එදින ඔබේ ධර්ම ගැටලුව කොල කෑල්ලක හෝ සටහන් කරගෙන අප වෙත ඉදිරිපත් කරන්න. අපි අපේ ශක්ති ප්‍රමාණෙන් එදාට අපි ඔබට ඒ සියලු ප්‍රශ්නවලට පිළිතුර ලබා දෙන්නට අපි උත්සාහ කරනවා. එනිසා නැවතත් දිනේ සිහිපත් කරනවා ජනවාරි 14 වන ඉරුදින උදෑසන 8:30 සිට සවස 4 දක්වා ඒ බෞද්ධ මහා සම්මේලන මධ්‍යස්ථානයේ තුල ඒ වැඩසටහන සිද්ධ වෙනවා. ඔබ නොවරදවාම ඒ දේශනාවට සම්බන්ධ වෙන්න. හැබැයි පොඩි දෙයක් සිහිපත් කරන්නට ඕන. එදින ඔබ එන විට ඔබේ දහවල් ආහාරය ඔබ සකසාගෙන එන්න. ඔබේ දහවල් ආහාරය ඔබ සකසාගෙන එමි ස්ථානයට පැමිණෙන්න. මන්ද අපිට ඔබ ඔබ කොතරම් ප්‍රමාණයක් සම්බන්ධ වෙනවාද කියන එක පිළිබඳව නිගමනයකට තාම එන්න බෑ. ඒ නිසා අපි දන්නේ නැහැ කොතරම් ප්‍රමාණයක් සම්බන්ධ වෙයිද කියලා. ඒ නිසා ඔබ ඒ දේශනාවට සම්බන්ධ වෙනකොට ඒ කෑම ඔබට දහවල් ආහාර සකසගෙන නැක් කෙනෙක් සමහර අය මට සිහිපත් කරා බොහෝ දුර පළාත්වල ඉඳලා එනවා කියලා. ඉතින් අපි ඒ අයට සිහිපත් කරනවා උදෑසන ආහාරය ඔබට නිවසින් අරගෙන ඉන්න බැරි නම් උදෑසන ආහාරයත් ඔබ සකසාගෙන ඒ ස්ථානෙට මෙවිලා ආහාර ලබා ගන්නට ගන්නට පුළුවන් යන පහසුකම් ටික අපි මේ මොහොතේදී ලබා දෙන කටයුතු කරනවා. ඉතින් මේ ධර්ම පත්‍රිකා අපි සකස් කරගෙන තිබෙනවා. ඔබට සක්වල සටහන් ඊළඟට මේ කල්පයේ පිළිබඳව සටහන් අපි ඔබට එදාට ලබා දීමට කටයුතු ඒ ඒ වැඩසටහනේදී ලබා දීමට එදිනට නොහැකි වුණත් අපි සෑම මාසයකම මාසික සදහම් වැඩසටහනක් හැටියට මේක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන මාස කිහිපයක් පුරාවටම. ඉතින් ඒ නිසා ඔබ හැම මාසෙම දෙවෙනි සති ඉරිදා දවසේදී මේ වැඩසටහනට සම්බන්ධ සම්බන්ධ වෙන්න නැවතත් දිනේ මතක් කරනවා ජනවාරි 14 වන ඉරිදා දවසේ උදෑසන 8:30 සිට පස්වරු 4 දක්වා වැඩසටහන සිද්ධ වෙනවා. දන්නා දන්නා අයට සෑම කෙනෙකුටම පවසන්න මම කිව්වේ ඔබට ප්‍රශ්න ගැටලු තියෙනවා නම් එදාට මේ ප්‍රශ්න ගැටලු අරගෙනත් එන්න අමතක කරන්නට එපා. හොඳයි එහෙනම් අපි නැවතත් දේශනාව වෙත සම්බන්ධ වෙමු. ඔන්න දැන් පෘථිවි රසය අවසන් වුණා. අවසන් වුණාම දැන් පෘථිවි පෘථිවිය අනුභව කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ තමයි භූමි පප්පටක නම් වූ හතු අහල උනේ. ඒ හතුත් මීපැණි වගේ රසවත්. දැන් මේවත් අනුභව කරන්න පටන් ගත්තා. අනුභව කරගෙන කරගෙන යනකොට ආයෙමත් අර සත්වයන්ගේ ශාරීරිය රළු වුණා. මොකද මේ රළු වෙනවා රළු වෙනවා කියලා නිතර කියන්නේ. පින්වතුනි රළු වෙනවා කියලා කියන්නේ මේ මනුස්ස ලෝකයට පහළ වෙච්ච පළවෙනි ආබස්සර බ්‍රහ්ම ලෝකෙන් චුත වෙලා පහළ වෙච්ච පළවෙනි සත්වයින් පින්වතුනි ඒ සත්වෙනි ශරීරය විනිවිද පේනවා සොයන් ප්‍රභා තමන්ගේ ශරීරයේම ප්‍රභාස්වරයක් ආලෝකයක් තියෙනවා. එතකොට ඒ ආලෝකයෙන් බලා ගන්නවා හැබැයි ශාරීරිය සියුම් හරියට නිකන් පුළුන් කෑල්ලක් හා සමානයි. ඒ පුළුන් කෑල්ලක් පාවෙන්නේ යම්සේද ආන් ඒ විදියට පින්වතුනි මේ ශාරීරිය පාවෙනවා. එතකොට මේ ශාරීරිය පින්වතුනි අර මේ එක තැනක තබා ගන්න එකම විදියට ඉන්න ඒ ආදී දෙයක් පින්වතුනි කරන්න මේ ශරීරයෙන් පුළුවන් කමක් නැහැ. එතකොට පාවෙන ශරීරයක් තියෙන මේ අය තමයි අර පෘථිවි රසයත් අනුභව කරන්න ගත්ත මුල් වතාවේ. එතකොට ප්‍රමාණයක් මේ කරලා උනා ඒ පාවෙන ස්වභාවයේ තිබෙනවා. හැබැයි මේක මේ අවුරුද්දගෙන අද අනුභව කරාම හෙට ගණෝනේ නෑ. මේක පින්වතුනි මේ අවුරුදු 1000 ගාණක් වෙච්ච ක්‍රියාවලියක්. ඒ මොකද එහෙම වුනේ? පින්වතුනි ඒ එතනට ආපු සත්වයන්ගේ පින්වතුනි ආයුෂ කොච්චරක්ද? ආයුෂ අවුරුදු වලින් කියනවා අවුරුදු 1.140ක්. එතකොට 1.140ක් ආයුෂ තියෙනවා. ඒ ආවුෂ පින්වතුනි ඒ ආවුෂවල ස්වභාවයෙන් පින්වතුනි ඔවුන්ට අවුරුදු 10 ගාණක් මේ එකම ක්‍රියාවලිය එක දිගට වීගෙන වීගෙන වීගෙන යනකොට අර තමන්ගේ සාමාන්‍ය ශරීර ස්වභාවය රළු වෙන්න ගත්තා. දැන් එක පාර්ටම ගණෝනේ නෑ ප්‍රමාණයක් රළු වුණා. පෘථිවි රසය අනුභව කරනකොට. ඊළඟට පින්වතුනි ඒ පෘථිවි රසය අනුභව කරලා ඉවරනාම ඊළඟට පහළ වුණානේ භූමි පප්පට්ටක නම් වූ හතු වර්ගය. ඒ හතු වර්ගය පහළ වෙනකොට පින්වතුනි ඒ හතු අනුභව කරාම තව ටිකක් රළු භාවයක් ඇති වුණා. ඒ තව ප්‍රමාණයක් රළු භාවයක් ඇති වෙනකොට දැන් තව ටිකක් අර ශරීරයේ වර්ණවත් භාවය අඩු වුණා. අඩු අවපැහැගැන්වීමක් ඇති වුණා. එතකොට පින්වතුනි ඒ ශරීරයේ වර්ණවත් භාවය අඩු වෙලා කයේ රළු භාවයක් ඇති වෙනකොට පින්වතුනි ආයෙමත් අර වර්ණවත් පිරිස කියන්න ගත්තා. මොකද්ද? අපි තමයි වර්ණවත් අය. අපි තමයි පැහැපත් අය. ඔබලා අපට වඩා අඩු පැහැයෙන් යුක්තයි කියලා කියන්න ගත්තා. එතකොට ඒත් එක්කම පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතනදී වන්නාතිමාන පච්චයා මානාතිමාන ජාතිකාණං ඒ කියන්නේ වර්ණය පිළිබඳව මාන්නයක් ඇති වුණා. ඒ වර්ණය පිළිබඳව කියන්නේ තමාගේ ශරීර වර්ණය පිළිබඳව මේ මාන්නයක් ඇති වුණෙන් පස්සේදී මොකද කළේ? උනේ එහෙමම ඉන්නකොට එකපාරටම ඔන්න අර හතු වර්ගියත් අතුරුදහන් වුණා. දැන් ඔන්න පෘථිවි රසයේ තිබුණා පෘථිවි රසයේ නැති වෙලා ගියා ඊළඟට ඔන්න භූමි පප්පට්ටක නම් හතු වර්ගයක් පහළ වුණා දැන් ඔන්න හතුත් කාගෙන කාගෙන ගියා ආයෙම කාගෙන කාගෙන එන හතු ආය ආය අතුරු දහන් වුණා ඊළඟට දැන් කන්න දෙයක් මොකද්ද ඊළඟට කන්න දෙයක් නැහැ දැන් ඔන්න ආයෙමත් පහළුණා කන්න දෙයක් මොනවද අනුභව කරන්න පහළුණා පින්මුතුනි භූමි පප්පට්ටකේ අන්තරහිතේ බදාලිතා පාතුර හෝසී අන්න භූමිපප්පට කතුරු දහන් වෙනකොට පින්වතුනි පදාලතා කියලා වැල් වර්ගයක් පහළ වුණා. ඒ වැලුත් පින්වතුනි අර විදියමයි. ඒ කියන්නේ අර රස සම්පන්නයි, ගන්ධ සම්පන්නයි, වර්ණ සම්පන්නයි, සියතාපිනාම සම්පන්නංවා, සත්‍ති සම්පන්නංවා නවනීතං ඒවං වන්නෝ අහෝසි. ඒ කියන්නේ මෙතන කියනවා කුද්දමදු අනේලකං ඒව මස්සහෝසි. ඒ කියන්නේ පින්වතුනි මේ අර බදාලතා කියලා මේ වැලොත් අර විදියමයි ඒ වැල වැලත් පින්වතුනි වර්ණ සම්පන්නයි වර්ණවත් හොඳ සුවඳක් තියෙනවා හොඳ රසයක් තියෙනවා මොන වගේ රසයක්ද අර මී පැණි දඬුවල් බෑ. ඒ කියන්නේ පිලවුන් නැති මී වදයක්සේ පින්වතුනි රසවත් භාවයක් තියෙනවා. දැන් ඔන්න පින්වතුනි මේ බදාලතා කියලා මේ වැල් වර්ගයේ අනුභව කරන්න පටන් ගත්තා. ඊළඟට පින්වතුනි වැල් වර්ගය අනුභව කරගෙන කරගෙන කරගෙන යනකොට ආයෙමත් අර විදියට කියන්න ගත්තා. මොකද්ද? අර ශාරීරිය තවත් රළු වුණා. ශාරීරිය තවන් සමහර අයගේ ශරීර අවපැහැගැන්නුණා. ඔහොම ඔහොම කරගෙන යනකොට අර ප්‍රකාශය ආයෙමත් කරන්න ගත්තා. මොකද්ද? ඔබලාගේ ශාරීරියට වඩාගේ අපේ ශාරීරියේ පැහැපත්. ඔබලා අවපැහැපත් කියලා කියන්න ගත්තා. ආයෙමත් මාත් අර මාන්නයක් ආවා. ඒ මාන්නය උපන් නිසා පින්වතුනි මොකද වුනේ? පදාලතා කියලා වැලුත් වතුරු දහන් වුණා. දැන් ඔන්න ඉස්සර වෙලා පෘථිවි රසයේ තිබුණා ඊට පස්සේ භූමි පප්පටක කියන හතු වර්ගෙ තිබුණා ඒ හතුත් අතුරු දහන් වුණා ඊළඟට බදාලතා කියලා වැල් තිබුණා දැන් වැලත් අතුරු දහන් වුණා මොකද මේ අර මාන්නේ වැඩි වෙච්ච නිසා බලන්න මාන්නේ තිබෙන බරපතලකම ඊළඟට පින්වතුනි දැන් මේ කතුරු දහන් වුණාම උන අඬන්න ගත්තා. කොහොම දැඬුවේ? අනේ අපිට මේ තිබිච්ච මේ වැල් ටිකක් දැන් අතුරු දහන් වුණා. ඒ එතන කියනවා පින්වතුනි අහුවත නෝ අහායි වත නොති. අයියෝ අපට මේ දේ නැති වුණා අපට මේ දේ නැති වුණා කියලා අඬන්න ගත්තා. අදත් එහෙමනේ පින්වතුනි අපේ දෙමව්පියෝ නැති වුණාම දරුවෝ නැති වුණාම මේ ළඟම ඥාති කෙනෙක් නැති වුණාම අනේ මියා මාව දාලා ගියා මට නැති වුණා මේ දේ මට අහිමි වුණා ගෙවල් දොරවල් නැති වුණා අපි කෑ ගහ හඬනවා ගිනි ගත්තම නාය ගියාම අපි කෑ ගහ හඬනවා මට මේ දේවල් නැති වුණා කියලා අපි අඬනවා හැබැයි බුදුහාඳුර දේශනා කරන මොකක්ද දන්නවද? තදේව පෝරාණං අග්ගඤ්ඤං අක්කරං අනුස්සරಂತಿ මහණෙනි අද මේ අඬන අය මේ පැරණි කතාව දන්නෙත් නැහැ. ඒ කාලෙත් දෙයක් නැති වුණාම මේ විදියටම තමයි අඬලා තියෙන්නේ. මේ විදියටම අනේ මට මේ දේ මට නැති වුණා නැති වුණා කියලා අඬන්න අරගෙන තියෙනවා. හැබැයි බුදුහාඳුර කියනවා මහණෙනි වාසෙට්ට මේ අද ඒ අය පැරණි කතාව දන්නේ නැහැ. ඊළඟට පිංගුතුන ඕන දැන් බදාලතත් දැන් අතුරු දහන් වුණා. දැන් මොකද කරන්නේ? දැන් ආයේ කන්න දෙයක් නැහැ. නෑ. තව එකක් පහළ වුණා. මොකද්ද? ඊළඟට පිංගුතුනි අතකෝතේසං වාසෙට්ටාණං සත්තාණං බදාලතාය අන්තරහිතාය අකට්ඨපාකෝ සාලින් පාතුර හෝසි අකොනෝ අතුසෝ සුද්ධෝ සුගන්ධෝ පණ්ඩුල පලෝ ඒ කියන්නේ පිංගතුනි අර බදාලතා කියලා වැල් අතුරුදහන් වුණාම ඊළඟට පහළුණා පිංගතුනි හැල් කියලා සහල් වර්ගයක් සාලී පාතුර හෝසි ඒ කියන්නේ පිංගතුනි හැල් කියලා සහල් වර්ගයක් පහළ වුණා මේ පොතු නෑ සුදු පාටයි තාමත්ම සුවඳයි ඒ වගේම තමයි සම්පූර්ණයෙන්ම ගත්තොතින් හාල්ම වර්ගයක් තමයි හැබැයි මේක උයාගෙන කන්න එහෙම ඕන නෑ නිකම්ම අනුභව කරන්න පුළුවන් එයත් පින්වතුනි අර වගේම ප්‍රනීත රසයක් තියෙනවා හැබැයි මේකේ තියෙනවා පින්වතුනි මේ ගස්වල ස්වභාවය මේ ගහෙන් පින්වතුනි ඒ හැල් සහල් වර්ගේ කඩාගෙන ගියොතින් උදේ කෙනෙක් හවස් වෙනකොට අර කඩාගෙන ගියේ එතනින් ආයි මතුවෙලා. හවස කෙනෙක් කඩාගෙන ගියපු ගමන් මොකද වෙන්නේ ආයෙමත් උදේ වෙනකොට අර ගහේ අර ටික මතුවෙලා උදේට කඩාගෙන යනකොට හවස වෙනකොට ආයි මතුවෙලා එතන හවසට කඩාගෙන යනකොට උදේ වෙනකොට මතුවෙලා අන්න එහෙමනම් මේ දැන් මේ හැල් සහල් වර්ගයේ පින්වතුනි ඇත්තටම නැති වෙන්නේ නෑ වගේ තමයි දැන් පාළ වෙලා තියෙන්නේ. හැබැයි මේකත් නැති වෙනවා. පින්වතුනි දැන් මෙහෙම ශාරීරිය මේ විදිහට එනකොට ඔන්න පින්වතුනි දැන් මේ තාමත් ඉන්නේ සත්‍යෝනේ තාමත් ඉන්නේ සත්‍යෝ. හැබැයි දැන් මේ බදා මේ හැල්සහල් වර්ගය අනුභව කරාම නම් මොවුන්ට විතා විශාල වෙනසක් ඇති වුණා ශරීරවල වල. විශාල වෙනසක්. ඒක හිතාගන්න බැරි මහා අමුතුම වෙනසක්. එහෙමනම් ඒ වෙනස අහගන්න නම් මේ සතියේ නෙවෙයි ලබන සතියේ වෙනස බලමු. මොකද්ද වෙනස? හැල් හැල් අනුභව කරලා මේ සත්‍යයන්ට මොකද උනේ? එතෙක් වෙනකන් අර ශාරීරය රළු වුණා, ශාරීරය පැහැ අවපැහැ ගැන්නුණා විතරයිනේ උනේ. හැබැයි මේ හැල් සහල් වර්ගේ නම් අනුභව කරාම ශාරීරේ හිතාගන්න බැරි අපි නොසිතන විදිහේ වෙනසක් ඇති වුණා. අපි බලමු ලබන සතියේදී මොකද්ද මේ මේ සත්‍යයේ ශරීරයට ඇතිවෙච්ච වෙනස? මොකක්ද උනේ ඒකනම් හරි පුදුම සහගත වෙනසක් මේක තේරුම් ගැනීම හරිම වටින දෙයක් අපට ගොඩක් ධර්ම කරුණු අවබෝධ කරගන්න පුළුවන් හැබැයි ඒකට තව දින හතක් ඔබට බලාගෙන ඉන්න වෙනවා එමනම් ලබන සතිය අපි පළමු මේ හැල් අනුභව කරපු මේ සත්වයන්ට මොකද උනේ කියලා එමනම් මම මෙතනින් දේශනාව අවසන් කරනවා ඉතින් මට එක දෙයක් කියන්න හිතුණා පින්වතුනි අද කාලෙත් ලොකු මිත්‍යා දෘෂ්ටිය පිරිසක් මේ බණ කියාගෙන යනවනේ ලංකාවේ බුදුආඳුර පහළ වුණා. ඔහොම කියලා. ඔය ඔය පිරිසම ප්‍රකාශ කරන දෙයක් තියෙනවා මේ ඔය හැල් කියලා සහල් වර්ගයේ. ඔය හැල් කියන සහල් වර්ගයේ පින්වතුනි මේ ලංකාවේ තිබුණා කියලා සමහර වීඩියෝ කරලා පෙන්වන මේ තමයි මේ ලංකාවේ තියෙන හැල් සහල් වර්ගයේ මේ ගහ කියලා පෙන්නනවා. සමහරවිට මටත් ඔය ඇට වර්ගයේම පෙන්නලා තියෙනවා. හොඳට මතක තියාගන්න මේ දේශනාවල් උගන්වන්නේ මෙන්න මේ නිසා. බලන්න මේ අග්ගන් සූත්‍රයේ තියෙන හැල්ගහ මොකක් මොන වගේද? ඒව උයාගෙන කන්න ඕනේ. දැන් අද ඔය පෙන්වන හැල්ගහේ සහල් වර්ග උයාගෙන කන්න ඕන. මේක උයාගෙන කන්න ඕන දෙයක් නෙවෙයි. පින්වතුනි ඒ වගේම තමයි ඔය ගහෙන් පින්වතුනි ඔබ බලන්න එහෙමනම් ඔය ගහෙන් ටිකක් කඩලා උදේ අරගෙන උදේ කඩාගෙන ගියාම හවස වෙනකොට බලන්න හැදිලා තියවද කියලා. අන්න එහෙමනම් හැල් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඒක පොතු නෑ. හැබැයි දැන් ඔය පෙන්වන ගහේ පොතුත් තියෙනවා. හැබැයි ඒක තඹගෙන කන්න ඕනෙත් නෑ. මේ මේ කියන පෙන්වන හැල්ගහේ තඹගෙන කන්නත් ඕන. ඒ නිසා මේ මිත්‍යා දෘෂ්ටිකී වලට අහු වෙන්න එපා. ඒ නිසාම තමයි ඔබට මේ දේශනාවල් කරන්න මම අදහස් කළේ. එමනම් පින්වතුනි, අපි මේ මිත්‍යා දෘෂ්ටියත් මේ මොහොතේදීම නැති කරගන්න ඕනම නම් ඔබට බලන්න අග්ගඤ්ඤ සූත්‍ර 150 වෙනි පිටුවේ උඩීම තියෙන ඔන්න ඔය කොටස. එමනම් අපි ලබන සතියේ බලමු. හැල් අනුභව කරපු මේ සත්වයන්ට මොකද උනේ කියලා. එමනම් අපි දේශනාව මෙතකින් අවසන් කරනවා. අද දවසේ අපි මේ දේශනාව වෙනුවෙන් දායකත්වයේ දරුව පින්වත් පිරිසට අපි ආශිර්වාදේ කරනවා. පැරිසියේ පදිංචි විජේලත් පතිරගේ චිත්‍රානි රණසිංහ මහත්මියටත් එවැගේම දරුවන් දෙදෙනා වන මැක්සීම් සතිස්ද මිචෙල් සමීර යන මේ පින්වත් පිරිසටත් චිත්‍රානි මහත්මියගේ සැමියා වන විජේලත් පතිරගේ පියතිස්ස මහතාටත් නිදුක් නිරෝගී සුවයත් ලැබේවායි එම මහත්මයාගේ මියගිය දෙමාපියන්ට පින් පමුණුවන්නත් රණසිංහ දෙමාපියන්ට දීර්ඝායුෂය ප්‍රාර්ථනා කරන්නත් බලාපොරොත්තු වෙනවා. එමනම් සුජීවත්ව සිටින දරුවන් දෙදෙනාට නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ වේවා. එවැගේම මියගිය දෙමාපියන් දෙපරටත් මිපින් බලෙන් පරලෝකී ජීවිතය සුවපත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් ඔවුන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වායි සාදු කියා අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම රණසිංහ දෙමාපියන්ටත් දීර්ඝායුෂය ප්‍රාර්ථනා කරන දෙමාපියන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා. ඒ ඇතුළු කොට උපකාර කරපු සහෝදර සහෝදරියන් වන සුනේත්‍රා සෙනෙවිරත්න මහත්මියගේ මියගිය දිසානායක දෙමාපියන් සහ සැමියාවන චන්ද්‍රසිරි සෙනෙවිරත් මහත්මයාටත් පින් දෙන බලාපොරොත්තු වෙනවා. ලක්ෂ්මී සූර්යගේ මහත්මියගෙන මිමිය පරලෝකීය සියලු දිනාටම මේ පින් අනුමෝදන් වේවා ඒ හැම දිනාගේම පරලෝකී ජීවිතයන් සුවපත් වේවා ඔවුන් ප්‍රාර්ථනා කරන බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වායි සාදු කියා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද දවසේදී මේ දේශනාව සඳහා දායකත්වයේ දරෝ විජේලත් පතරගේ චිත්‍රානි රණසිංහ මහත්මියට දරුවන් දෙපළටත් පින්වත් හැම දිනාටමත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා කායික සුවය මානසික සුවපත් භාවය ලැබේවා හැම දිනාටම යහපත් විදියට තමන්ගේ ජීවිතය ගත කරන්න ශක්තිය ලැබේවා ඒ වගේම අද දවසේ මේ සිදු කරගත්තා වූ උදාාර අර පුණ්‍ය ශක්තියේ ආනුභාවයෙන් විශේෂයෙන්ම නිත්නාලිකාවේ සභාපතිතුමන්ට අපි විශේෂයෙන්ම ආශිර්වාදේ කරනවා නිරෝගී සුවය ලැබේවා තව තවත් මේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ දියුණුව වෙනුවෙන්ම අප්‍රමාණ විදියට තමන්ගේ නාලිකාවේ කැපවීම කරන්නට එතුමාට ශක්තිය ධෛර්ය ලැබේවා ඒ වගේම එතුමාට ඒ ගැළපෙනම විදියට මේ කාර්යභාරය කරගෙන යන්න සාමාන්‍ය අධිකාරීතුමන් ඒ වගේම කාර්ය මණ්ඩලෙන් විශාල සහයෝගයක් දක්වනවා තමන්ගේ පවුලේ පිරිසක් වගේ net නාලිකා නාලිකාවේ විශේෂත්වය තිබෙනවා. පවුලේ පිරිසක් වගේ මේ මේ නාලිකාවේ සියලු කටයුතු සිද්ධ වෙන්නේ. ඒක අපි බොහොම ආඩම්බරෙන් කියන්නට ඕන. ඉතින් ඒ පිරිස එකට එකතු වෙලා හැම දිනාම බොහොම පවුලේ මහගෙදර වගේ මේ මේ නාලිකාවේ කටයුතු කරගෙන යන්නේ. එහෙමනම් අපි සභාපතිතුමන්ට, සාමාන්‍ය අධිකාරීතුමන්ට, ඒ වගේම කාර්ය මණ්ඩලෙකින්වත් හැම දිනාටම අපි ආශිර්වාදයේ කරමු. හැම දිනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා. ඔවුන්ට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා. ධර්ම ශ්‍රවණය කරපු ඔබ කරනවා අප හැම දිනාටමත් මේ පින් බලෙන් ධර්මාබෝධේ වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවායි සාදු කියා ප්‍රාර්ථනා කරන ගමන් නැවතත් අවසානයේ මතක් කරන ඔබට මේ මාස 14 වන දින කොළඹ බෞද්ධ මහා සම්මේලන මධ්‍යස්ථානයේ අපි ඒ ධර්ම වැඩසටහන ක්‍රියාත්මක කරනවා උදෑසන 8 සිට පස්වරු හතර දක්වා උදෑසනින්ම ඒ ස්ථානයට පැමිණ හැම දිනාම දන්න දන්න අයට සිහිපත් කරන අපි ඔබට ඒ ධර්ම වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යන්නට කටයුතු සූදානම් කරගෙන තිබෙනවා. දිනය ජනවාරි මාසේ 14 වන දින ඉරිදා උදෑසන 8 සිට පස්වරු හතර දක්වා කොළඹ බෞද්ධ මහා සම්මේලන මධ්‍යස්ථානයේ තුලදී. ඉතින් ඔබට තිබෙන ප්‍රශ්න ගැටලු එදින ලියාගෙන ඉන්න අපි ඒව සාකච්ඡා කරනවා. ඉතින් මාධ්‍ය අනුග්‍රහයක් හැටියට net නාලිකාව අපට හැමදාම ඒ වෙනුවෙන් උදව් කරන කරනවා ඔබට නැවත වාරයක් සෙත් ප්‍රාර්ථනා කරමින් අවසානයේ ඔබ අප හැමදිනාම ප්‍රාර්ථනා කරමු කෙටිම කාලයකින් සපසහිත ප්‍රතිපදාවකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මිය අවබෝධ වේවායි සාදු සාදු සාදු කියා ප්‍රාර්ථනා කරමු ආකාශට්ටහා චුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං